ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම පින්කම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දානය කරවීමයි. ඒ උතුම් පින්කම සංවිධානය කරගෙන ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමේ වාග්ය උදා කරවා දෙමින් සිද්ධ කරන්නා වූ මේ මහා පින්කම ශ්‍රේෂ්ඨතර වූ පින්කමක්. ඒ උතුම් කුසල සංසංස ධර්මයන් අපි අත්පත් කරගන්නවා වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද මහා කුසල රැස්කර ගැනීමට සූදානම් වෙන මොහොත. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ත්‍රිපිටකයේ සඳහන් වෙන බොහොම වටිනා සූත්‍ර දේශනාවක්. මාතෘකා කරගනිමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ කුද්දක නිකායේ. ඉති උත්තක පාළියේ සඳහන් කරනවා තික නිපාතේ චතුක්ක වර්ගයේ සංග්‍රහ වෙන මේ සූත්‍රයේ නම පංච පුබ්බ නිමිත්ත. ඉතිඋත්තක පාළියේ තික නිපාතේ චතුක්ක වර්ගයේ තමයි සඳහන් වෙන්නේ කුද්දක නිකායේ. පංච පුබ්බ නිමිත්ත. මේ දේශනාවේ තියෙන වටිනාකම තමයි නවාංග ශාස්ත්‍රීය ශාසනය පිළිබඳව මේ පිනතුන් අහලා තියෙනවා. මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ සඳහන් වෙනවා ඉති උත්තක කියලා කොටසක්. ආන් කොටසට තමයි මේ සූත්‍රය අයිති වෙන්නේ. ගෘත්තං හේතං භගවතා උතුම් වූ බුදුරජාණන් වහන්සේ මේ ඉතිඋත්තක පාළියේ සඳහන් වෙන දේශනාවල් ආරම්භ කරලා තියෙන හැටි අපි සාමාන්‍යයෙන් බොහෝ දුරට අහන්නේ එවං මේසුතං ඒකං සමයං භගවා කියලා. නමුත් මේ දේශනාවල් පටන් ගන්න එහෙම නෙමේ ගෘත්තං හේතං භගවතා කියලා. එහෙනම් මෙසේ වදාරන ලදී කියන කාරණාව. ඊට මේ පාඨයෙන් සඳහන් වෙන සූත්‍රවල පිටකේ සඳහන් වෙන්නේ මේ සූත්‍රවලට ඉතිඋත්තක කියන කාරණාව අපි සිහිපත් කළා. ඊළඟට මේ දෙවියන්ට සහ මිනිසුන්ට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියන කාරණාව සඳහන් කරනවා බ්‍රොත්තමරහාති මේසතං යනුවෙන් සඳහන් කරලා තියෙනවා මේ දේශනා කරන්න ඊටාම සුදුසුයයි මා විසින් අසන ලදී. මේ දේශනා කරන්න ඊටාම සුදුසුයයි මා විසින් අසන ලදී කියලා සඳහන් කරනවා. පිළිතුරේ මෙවැනි ධර්ම කාරණා සියලුම බුදුරජාණන් වහන්සේලා එකාකාරයෙන්මයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නේ වෙනස් නෑ. මෙතෙක් ලෝක ධාතුවේ පහළ වෙච්ච සියලුම භාග්‍යතුන් වහන්සේලාගේ ධර්ම රත්නය සමානයි. ඒ නිසා නානත්වයක් විවිධත්වයක් මේ දේශනාවල් අතර නැති නිසා මේ දේශනාවල් ඊටාම බලගත භාවයෙන් වැඩි. හැම එකක්ම සමානයි බලගත භාවයෙන් වැඩි. එහෙනම් මේ දේශනාව ආරම්භ කරලා තියෙන්නේ මේ විදිහට. යදහා භික්කවේ දේවෝ දේවකායා ජවන ධම්මෝ හෝති. එතකොට මොකක්ද මේ සඳහන් කරන්නේ යම් කලක භික්ෂුණී භික්ෂුණී දෙවියෙක් දේවකායෙන් චුත වෙලා යනවා නම් යම් කලක දෙවියෙක් දෙව්ලොවින් පිට වෙනවා නම් දෙව්ලොවින් චුත වෙනවා නම් කියන්නේ දෙව්ලොවින් සම්වරගෙන යන්න යනවා. අන් එහෙම යම් කලක දෙවියෙක් චුත වෙලා යනවා නම් අන්න ඒ දෙවියන්ට පංචස්ස පුබ්බ නිමිත්තස්ස පාතු භවಂತಿ පූර්ව නිමිති පහක් දකින්න ලැබෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සූදානම් වෙන දෙවියන්ට పూర్ව නිමිති පහක් දකින්න ලැබෙනවා. අන්නේ పూర్ව නිමිති පහ සඳහන් කරනවා මාලා මිලා යන්ති. වත්තානි කිලිස්සන්ති. කච්චේහි සේදා උච්ඡන්ති. කායේ පුබ්බන්නේව ඔක්කමති. සකේ දේවෝ දේවාසනේ න අභිරමති. වශයෙන් මේ పూర్ව නිමිති පහ සඳහන් කරලා තියෙනවා. අපි මේ පූර්ව නිමිති මොනවද කියන කාරණාව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. කොහොමද මේ නිමිති පහළ වෙන්නේ මොනවද ඒකේ කාරණාව කියන හේතුව. නමුත් සඳහන් කරනවා මේ දෙවියන් සුත වෙනකොට මේ නිමිති පහළ වෙන්නේ manuss ලෝකේ හැටියට දවස් 7කට කලින් දිව්‍ය ලෝකේ නෙමෙයි දිව්‍ය ලෝකේ නම් ඉතා පොඩි කාලයක් ඒක මනුස්ස ලෝකේ හැටියට මනුස්ස දින 7කට කලින් තමයි මේගොල්ලන්ට මේ චුත වීමේ නිමිති පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ ඊළඟට සඳහන් කරනවා මේ දේව කියන ශබ්දය ආකාර තුනකින් විග්‍රහ කරනවා. අපි දේව කියන ශබ්දය ආකාර තුනකින් විග්‍රහ කරනවා. ඒ කොහොමද? උප්පත්ති දේව කියලා කොටසක් සඳහන් කරනවා. තව පිරිසක් ඉන්නවා සම්මුති දේව කියලා. තවත් පිරිසක් ඉන්නවා විසුද්ධි දේව කියලා. මේ තමයි දේව ශබ්දයේ සඳහන් කරන ආකාර තුන. උප්පත්ති දේව, සම්මුති දේව, විසුද්ධි දේව. එතකොට මෙතන මේ සඳහන් කරන්නේ සම්පූර්ණයෙන් සැප විඳින දෙවිවරු ගැන විතරයි. සම්පූර්ණයෙන් සැප විඳින දෙවිවරු කියලා කියන්නේ දිව්‍ය ලෝක හයක් තියෙන බව අපි දන්නවා. මේ දිව්‍ය ලෝක හයේ ඉපදිච්ච දෙවිවරු ගැන විතරයි මේ සූත්‍රයේදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ දෙවිවරුන්ට කියන්නේ මොන නමක්ද කියලා සඳහන් කරනවා නම් මේ සඳහන් කරනවා ඇයි එහෙම කියන්නේ? සමහර දෙවියෝ ඉන්නවා දවසින් භාගයක් සැප විඳිනවා දවසින් භාගයක් දුක් විඳිනවා. එහෙම දෙවියෝ ගැනත් නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. උප්පත්ති දේව කියලා කියවේ අන්න අර දිව්‍ය ලෝක හයේ ඉපදලා ඉන්න දෙවියන්ට. උප්පත්ති දේව. එහෙනම් මේ සූත්‍රය අපි කතා කරන්නේ මේ කණ්ඩායම් තුලින් උප්පත්ති දේව කියන පිරිස පිළිබඳව විතරයි. අනික් අය ගැන සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ඒ අය කවුද කියන කාරණාව විතර අපි පැහැදිලි කරමු. එහෙනම් මේ සම්මුති දේව. සම්මුති දේව කියලා කියන්නේ සම්මුතියෙන්ම දේවත්වයට පැමිණිච්ච අය. ඒ කියන්නේ ස්වභාවයෙන්ම දේව. ඒකයි සම්මුතියෙන්ම දේවත්වයට පැමිණිච්ච අය කියලා සඳහන් කරන්නේ. එනතර උදාහරණයක් හැටියට සඳහන් කළොත් මේ රජුරවන්ට හැමෝම කතා කළේ සමහරලාට දේවයන් වහන්සේ කියලා. රජුරවන්ට කතා කළේ දේවයන් වහන්සේ කියලා. ඊළඟට මේක ලංකාවේ වුණාම නම් ලංකාවේ වුණාම නම් ඒක ඊට වඩා ඊට වඩා වෙනස් වෙනවා. උප්පත්ති දේව කියලා කියන්නේ ස්වභාවයෙන්ම දේවත්වයට ආපු අය. සම්මුති දේව කියලා කියන්නේ මේ අපි ආමන්ත්‍රණය කරනකොට ඒ ඒ පුජ්‍යලයාට දේවත්වයක් ආරෝපණය කරලා කතා කළා. එහෙම කට්ටියට තමයි සම්මුති දේව කියලා කියන්නේ. අන් ඒකයි කිව්වේ රජුරවන්ට කතා කරනකොට දේවයන් වහන්සේ කියලා කතා කළා. ඒ කියන්නේ දේවත්වයක් අපි විසින් ආරෝපණය කෙරුවා. ඊළඟට තව ලංකාවේ හැටියට තවත් වෙනස් වෙනවා කියලා කිව්වේ. තවත් දෙවිවරු ඉන්නවනේ. අපි කතා කරන විෂ්ණු දෙවියෝ. එහෙම දෙවි කෙනෙක් කියන්නේ. කතරගම දෙවියෝ, නාත දෙවියෝ, පත්තිනි දෙවියෝ ආදී දේව සංකල්පයක් අපි ගාව අපි ගාව තියෙනවා. ඒගොල්ලන්ටත් දේව කියලා දේව කියලා කියනවා. නමුත් එතකොට මේගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දෙවිවරු නම් නෙමෙයි. විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ කොතනවත් සඳහන් කරලා නැහැ. නාථ කියලා දෙවි කෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ කොතනවත් සඳහන් කරලා නැහැ. රට පුරාම විශාල මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවානේ. මේ නාථ දෙවියෝ කියලා කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් කරලා කරලා නැහැ. ඉතින් අපි තමයි එහෙම හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට වඩා ඉහළ දැක්මක් වර්තමානයේ ඇතැම් අයට තියෙනවද කියලා හිතෙනවා එතකොට. එන්න භාග්‍යතුන් වහන්සේ නාත කියලා දෙවියෙක් ගැන සඳහන් කරලා නැහැ. කතරගම දෙවියෝ කියලා කෙනෙක් ගැන සඳහන් කරලා නැහැ. ඒකට කතරගම දෙවියෝ එහෙම නැත්නම් අපි ස්කන්ධ කුමාර කියලා සඳහන් කරනවා. මේ කතරගම දෙවියන් ඒ එහෙම දෙවිවරුන් වහන්සේගේ දේශනාවේ නෑ පත්තිනි කියලා කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ නෑ. නමුත් ආන් එහෙම දේවත්වයක් අපි ආරෝපණය කරගෙන තියෙනවා. ආන් ඒ නිසා මේ විදිහට දේවත්වයෙන් කතා කරනවා. ඒ නිසා සඳහන් කරනවා පස්සේ කාලේ මේක තවත් වෙනස් වුණා කියලා. අපි මේ දෙවියන්ට ආමන්ත්‍රණය කරනකොට තවත් තවත් විශේෂ වුණා. මතු බුදු වෙන විෂ්ණු දෙවිඳුනි. ඔය දේවාල වල ඉන්න කපු මහත්වරු ඒ දේවාලේ ඉන්න දෙවිවරුන්ට ආමන්ත්‍රණය කරපු හැටි. මතු බුදු වෙන විෂ්ණු දෙවියනි. මතු බුදුවන නාත දෙවියනි මතු බුදුවන කතරගම දෙවියනි මතු බුදුවන පත්තිනි මෑණියනි කියලා කතා කරන්න ඒ ඒ දේවාලවල ඉන්න අය පුරුදු වෙලා තියෙනවා. නමුත් හැබෑවටම මෙහෙම අය මතු බුදු වෙන්න තියා මෙහෙම කෙනෙක් ඉන්නවද කියන කාරණාවත් සර්වඥ භාෂිතයේ කොහෙවත් සඳහන් නැහැ. ඒකයි සඳහන් කළේ ලංකාවට එනකොට මේවා හරි හරියට වෙනස් වෙලා තියෙන බව. ඊළඟට දෙවියන්ට විතරක් නෙමෙයි රජුරවන්ට කතා කරන එකත් පස්සේ කාලෙට එනකොට අර දේවයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරපු එකත් පැත්තක තියලා පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා තියෙනවා පස්සේ කාලෙට පස්සේ කාලට එනකොට. නිසා සඳහන් කරනවා මේ දේව සංකල්පය හුඟක් බර වෙලා තියෙන්නේ මොනවටද? මොනාගමටද? Hindu ආගමට. Hindu ආගමේ තමයි මේ දේව සංකල්පේ වැඩියෙන්ම බර වෙලා තියෙන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්නේ එතකොට බුද්ධ ආගමේ දෙවිවරු නැද්ද කියලා? භාග්‍යතුන් වහන්සේ දෙවිය ගැන සඳහන් කළේ නැද්ද? සම්පූර්ණ දේව සංකල්පය බුද්ධ ආගමෙන් බැහැර කරලාද? එහෙම නෑ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු දෙවිවරු පිරිසක් ඉන්නවා. හැබැයි ඒ දෙවියන් අතරට මේ අපි නම් සඳහන් කරපු අය අයිති අයිති නෑ. මෙහෙම දෙවිවරු ගැන නෙමෙයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු බුදුදහමේ දෙවියෝ හැටියට අපි සාකච්ඡා කළොත් අපි පින්දෙන්න ඕනේ මෙන්න මෙහෙම අයට. කොහොම අයටද? සඳහන් කරනවා සහම්පති බ්‍රහ්මරාජයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බ්‍රහ්මරාජය. එතකොට සනන් කුමාර, ගටිකාර, තිස්ස මේ මේ බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා මේ අය සාමාන්‍ය අය නෙමෙයි මාර්ගඵලලාභී අය. තාම උතුම් ස්ථානයේ ඉන්න අය මේ දෙවිවරු. ඒ වගේම සක්‍ර දෙවේන්ද්‍රයන් වහන්සේ සතරවරන් දෙවිවරු මේ වාගේ දෙවියන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ අපි මුලින් සඳහන් කරපු විෂ්ණු කතරගම නාථපත්තිනි වාගේ දෙවිවරු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ගෙනම් කිසිම කිසිම සඳහනක් බුද්ධ දේශනාවේ නැහැ. සමහරලාට මේ විෂ්ණු කියන වචනය සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා මේ වෙන්හූච දේවෝ කියන ප්‍රකාශයත් එක්ක. මොකද වෙන්හූ කියලා කියන්නේ විෂ්ණුට විෂ්ණුට නෙමෙයි. ඒකයි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු කියලා සංකල්පයක් පැහැදිලි කරලම කරලම දේශනා කරලම නැහැ. මේක දැඩිවම පිටකයෙන්ම අවධාරණය කරගන්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ කරුණ වරද්දාගත්ත නිසා අපි සමහරලාට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ශාසනෙත් බාර දුන්නා විෂ්ණු දෙවියන්ට කියලා. එහෙනම් ඉතින් සම්මිය දෘෂ්ටික දෙවිවරු මෙච්චර ඉන්නකොට මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු තමයි බුදුරජාණන් වහන්සේ ශාසනෙ බාර දීලා තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ, එහෙම එකක් වෙන්නේ නැහැ කවදාවත්. එතකොට කතරගම දෙවියෝ දැන් අපි නිරන්තරයෙන් කතා කරන දෙවි කෙනෙක් නේ කතරගම දෙවියෝ. ඉතින් ඒ කතරගම දෙවියෝ නැත්තම් ස්කන්ධ කුමාර මම දන්නේ කතරගම කියලා දෙවි කෙනෙක් ඉන්නවද කියලා. අපි ස්කන්ධ කුමාර කියලා දෙවි කෙනෙක් ගැන කතරගමදී කතා කරනවා. ඒත් ඉතින් Hindu දේව සංකල්පයක්. කතරගම දෙවියෝ කියලා අපි ආමන්ත්‍රණය කරනවා නම් හැබැයිවටම අපි කතරගම දෙවියන්ට කතා කරන්නේම නැහැ. කතරගම දෙවියන්ට පින් දෙන්නෙත් නැහැ අපි. කතරගම දෙවියන්ට පූජාවක් කියන්නෙත් නැහැ අපි. මේ අපි කතා කරන කතරගම දෙවියන්ට බාහිරව හැබෑවටම කතරගම දෙවියෝ ඉන්නවා. හැබැයි අපි කතා කරන කතරගම දෙවියෝ නෙමෙයි. එහෙනම් කාටද මේ කතරගම දෙවියෝ කියලා කියන්නේ? මේ කතරගම දෙවියෝ කියලා කියන්නේ එහෙම දිව්‍ය රාජයෙක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ කතරගම දෙවිය නෙමෙයි ඒ දෙවියන්ගේ නම මහා ഘോഷ. කතරගම වැඩ ඉන්න දිව්‍ය රාජයාගේ නම මහා ഘോഷ. එතකොට අපි කල්පනා කරලා බලන්නකෝ අපේ ජීවිතේ කවදාවත් මේ දිව්‍ය රාජයට අපි පින් දුන්නද කියලා. මේ දිව්‍ය රාජයට අපි පූජාවක් තිබුණද කියලා. මේ ඊටාම පුණ්‍යවන්ත දෙවියෙක් මහා ഘോഷ කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වෙනි වතාවේ වැඩියට පස්සේ අනුරාධපුරයට සමන්ලගිරට වැඩිය වගේ කතරගමටත් වැඩිය. කිරිවිහෙර චෛත්‍ය රාජයන්න් වහන්සේ පිහිටන තැන අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ පත්කඩේ බිම එලලා මේ පත්කඩේ මත වාඩි වෙලා සමාධියට සමවැදෙනවා. සමාධියට සමවැදිලා මේ මහ පොළොව වෙවුලනවා ඒ වෙලාවට බුදු ගුණ බර දරන්න බැරුව. මේ ලංකා භූමියට ශක්තිය දුන්න වාග්යතුන් වහන්සේ තරම්. ආන් එයින් පස්සේ සමාධියෙන් අවදි වෙලා මේ මේ මහා ഘോഷ කියන දිව්‍ය රාජයාට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා බාර කරනවා වාග්යතුන් වහන්සේ විසින් වැඩ ඉඳලා පවිත්‍රත්වයට පත් කරපු මේ භූමිය ආරක්ෂා කරන්න කියලා. මතු අනාගතයේ දවසක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා tempat අපූර්ව චෛත්‍යයක් මෙතනදී තියෙනවා. කතරගම කිරිවෙහෙර නම්. මේ චෛත්‍ය රාජයා වැඩ ඉන්න තාක්කල් චෛත්‍ය රාජයා තුල ධාතුන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් මේ චෛත්‍ය රාජයයි ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම. ඒ කියන්නේ ධාතු පරිනිර්වාණය දක්වාම මේ ශාය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයි. ඒකට බාරකලේ මොන දිව්‍ය පුත්‍රයාටද? මහා ഘോഷ කියන දෙවියන්ට. එහෙමනම් කතරගම වැඩ ඉන්න සම්‍යද්දෘෂ්ටික එකම දෙවියෝ මේ මහා ഘോഷ දිව්‍ය රාජයා. තව දෙවිවරු සම්‍යදෘෂ්ටික දෙවිවරු මේ ආශ්‍රේ වැඩ ඉන්න ඕන තරම්. නමුත් භාග්‍යතුන් වහන්සේ නම් සඳහන් කරලා මේ ස්ථානයේ බාර කරපු මේ දිව්‍ය පුත්‍රයාට තමයි අපි කතරගම දෙවියෝ කියලා ආමන්ත්‍රණය කරනවා නම් කතා කරන්න ඕනේ. නමුත් අපි ඉන්නේ වෙනත් Hindu Hindu සංකල්පයක. ඉන්න මේ සූත්‍ර හරි හරි වටිනවා. ඊළඟට පින්නතුනේ විසුද්ධි දේව. කාටද ඒකට විසුද්ධි දේව කියලා කියන්නේ? විසුද්ධි දේව කියලා කියන්නේ මහරහතන් වහන්සේලාට. මහරහතන් වහන්සේලාට විසුද්ධි දේව කියලා කියනවා විතරක් නෙමෙයි. මහරහතන් වහන්සේලාටත් වඩා ඉක්ම ගියපු ලෞතර බුදුරජාණන් වහන්සේ. දැන් අපි විසුද්ධි දේව කියලා කියන්නේ මහරහතන් වහන්සේලාට. සුද්ධියටපත් වෙච්ච නිසා. නමුත් මෙතන සඳහන් කරනවා විසුද්ධියටත් එහා ඇති උතුම් පාරිශුද්ධත්වයටපත් උනේ භාග්‍යවතුන් වහන්සේ. අපි උන්වහන්සේට කතා කරන්නේ දේවාති දේව කියලා. ඒ කියන්නේ දෙවියන්ගේ දෙවියෙක්. අපේ දෙවියෙක් නෙමෙයි දෙවියන්ගේ දෙවියෙක්. බ්‍රහ්මාති බ්‍රහ්ම. බ්‍රහ්මයන්ට බ්‍රහ්මයන්ට බ්‍රහ්මෙක් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් දැන් දේව සංකල්පය දැන් අපිට පැහැදිලියි. එතනදී අපි සාකච්ඡා කළා උප්පත්ති දේව. උප්පත්ති දේව කියලා කියන්නේ දැනට දෙව්ලොව වැඩ ඉන්න දෙවිවරු. උප්පත්ති දේව කියලා කියන්නේ දිව්‍ය ලෝක හයෙම වැඩ ඉන්න දෙවිවරු. සම්මුති දේව කියලා කියන්නේ අර සාකච්ඡා කළා වගේ රජවරු ඇතුළු අපි සම්මුතියක් ගොඩනගාගත්ත දෙවිවරුන්ට කියනවා සම්මුති දේව කියලා. විසුද්ධි දේව කියලා කියනවා මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඊටත් එහයින් වැඩ ඉන්න හින්දා දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි. ඊළඟට මේ දෙවියන්ට පහළ වෙන పూర్ව නිමිති මොනවද කියලා අපි ටිකක් සාකච්ඡා කරමු. අපි සිහිපත් කළා මේ නිමිති හත manuss ලෝකේ දින හතක් ඇතුළත මේ නිමිති පහළ වෙනවා කියලා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ඒගොල්ලන්ට දිව්‍ය ලෝකේ ඉන්න තම අවශ්‍ය තියෙන්නේ manuss ලෝකේ හැටියට නම් දවස් 7යි. ආන්නේ දවස් 7 ඇති වෙනකොට තමයි මේ නිමිති නිමිති පහළ වෙන්නේ. එතකොට දෙවියන්ගේ ආයුෂ මනුෂ්‍ය ලෝකයේ හැටියට දවස් 7කින් නිමිති පහළ වෙනවා කියලා කියහම ඒක දිව්‍ය ලෝකයේ හැටියට නම් ඉතාම ස්වල්ප කාලයක්. මම හිතන්නේ විනාඩියකට විනාඩියකටත් වඩා යම් ප්‍රමාණයක කාලයක් සමහර දිව්‍ය ලෝකවලට ඒක විනාඩියක් විතර වෙන්න පුළුවන්. සමහර දිව්‍ය ලෝකවලට ඒක විනාඩියක්වත් විනාඩියක්වත් නෙමෙයි. ඒ තරම් මේ දෙවියන්ගේ ආයුෂ බොහොම බොහොම දිගයි. අපි බින්දුසන අහලා ඇති දෙවියන්ගේ ආයුෂ කොච්චරද කියලා. පල්ලැහැම තියෙන දිව්‍යතලය. අපි සඳහන් කරන හැටියට චාතුම් මහරජිකයේ. චාතුම් මහරජිකේ එහෙම නැත්නම් අපි කියනවා සතරවරන් දෙවියෝ කියලා. දෙවි රජවරු හතර දෙනෙක් වැඩ ඉන්න නිසා තමයි චාතුම් මහරජික කියලා කියන්නේ මේ රාජ්‍යයේ රජවරු හතර දෙනෙක් ඉන්නවා. විශ්වය පාලනය කරන දෙවිවරු, ලෝක පාලක දෙවිවරු, මහා ප්‍රතාපවත් මේ දෙවිවරු. ප්‍රතාපවත් කියලා කියහම එක දෙවි කෙනෙක් යටතේ කෝටි ලක්ෂයක පිරිසක් පාලනය වෙනවා. ඒ දිව්‍ය රාජයා යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. ඒකවල හතර දෙනා යටතේ පාලනය වෙන පිරිස එතකොට කොච්චර වෙයිද? කෝටි ලක්ෂ හතරක්. මේ තරම් විශාල ප්‍රතාපවත් රජවරු. ඒ විතරක් නෙමෙයි මාර්ගඵල ලැබලා ඉන්නේ. අය කවදාවත් දෙව්ලොවෙන් චිත වෙලා සතරපාය යන අය නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවනටම යන්න අය. මාර්ගඵලලාභී මේ හතර දෙනා. කොයිතරම් ප්‍රතාපවත්ද? දැන් අපේ පින්නතුන් අහලා තියෙනවා පිරිත්පතේ තියෙන ආටා නාටිය කියලා සූත්‍රයක්. මේ ආටානාටිය සූත්‍රය කවුද දේශනා කළේ? බුදු පියාණන් වහන්සේද? බුදු පියාණන් වහන්සේ නෙමෙයි ආටානාටිය දේශනා කළේ. මේ මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා තමයි ආටානාටිය දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටපු කාලේ මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟ මේ සූත්‍රය දේශනා කරනවා. මොකද මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ තමයි මාති භයානකම කණ්ඩායම් ඉන්නේ. ඒ කියන්නේ භයානක යක්ෂයෝ යක්ෂයෝ වාගේ අය පාලනය කරමින් ඉන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා. ඒ නිසා විශේෂයෙන් ආටානාටිය සූත්‍රයේ යක්ෂයෝ පිළිබඳව යක්ෂයෝ පිළිබඳව සඳහන් කරලා තියෙනවා අති භයානක යක්ෂයෝ පිළිබඳව. මේ භයානකයි කියලා කියවට මේ අපි සඳහන් කරන වාගේ අපි හිතන මට්ටමේ භයානකත්වයක් නෙමෙයි. කොයිතරම් වගේද කියලා කිව්වොත් සාමාන්‍ය වශයෙන් ඔය ආලවක යක්ෂයා වාගේ අපි ආලෝකයක්ෂය අහලා තියෙන විශේෂයක්ෂේ. ඒකෙන් ධර්මයේ ආලෝකයක්ෂය ගැන සංග්‍රහ වෙන්නේ. ඉතින් මේ තරම් මේගොල්ලෝ කොයිතරම් භයානකද කියලා සඳහන් කළොත් මේ ලංකාව වගේ රටකට බැස්සොත් දවසක් නැත්තම් දෙකක් ඇතුළත මුළු ලංකාවම කාලා දානවා. ඒ තරම් ප්‍රතාපවත්, තරම් භයානකයි. ආන් එහෙම අය තමයි වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ යටතේ පාලනය වෙන්නේ. මේ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟ ආටානාටිය දේශනා කළාට පස්සේ දේශනා කරලා වාග්යතුන් වහන්සේට වැඳලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව යලපිලිස් පිළිහදන්න ගියේ හදන්න ගියේ නෑ. ඒ කියන්නේ ලෞතර බුදු කෙනෙක් අගය කරන දේශනාවක් කරන්න මොන තරම් කෙනෙක් වෙන්න ඕනේද? වාග්යතුන් වහන්සේ අගය කරන දේශනාවක් කරන්න. ඒ දේශනාව වාග්යතුන් වහන්සේ අහගෙන හිටියා. දැන් ආටානාටි අපි දන්නවනේ කොටස් දෙකක් තියෙනවනේ. ඒතර කොහොමද කොටස් දෙකක් වුනේ? දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට මේ දේශනාව කරලා යන්න ගියා දෙව්ලොවට. පහුවදා උදේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අරස් කරවලා පහුවදා දවසේ මහණෙනි ඊයේ රාත්‍රියේ මෙන්න මේ වාගේ ප්‍රතාපවත් දිව්‍ය රාජයෙක් මග ළඟට ඇවිල්ලා මේ වාගේ දේශනාවක් කෙරුවා. දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේ ළඟ කරලා ගියපු දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ඉගැන්වුවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අන්න ඒ නිසා තමයි දිව්‍ය රාජයා දේශනා කරපු කොටසයි භාග්‍යතුන් වහන්සේ විසින් ඒ දේශනාවම භික්ෂුන් වහන්සේලාට උගන්වපු කොටසයි දෙක එකතු වෙලා තමයි ආටානාටි සූත්‍රයේ කොටස් දෙකක් තියෙන්නේ. එමනම් ආන් ඒ වාගේ ප්‍රතාපවත් සතර වරන් දෙවියෝම පල්ලහැ දිව්‍ය ලෝකේ කියලා කියවට. අපි මේ දිව්‍ය ලෝක හයේ පල්ලහැයක නිසා මිසක් අපිට පල්ලහැ කියන වචනයක් හිතෙන්ද පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ දිව්‍ය ලෝකේ එක දවසකට මනුස්ස වර්ෂ 50ක් වුණා. අපිට නම් එක දවසකට පැය 24යි. මේ දිව්‍ය ලෝකෙට යනකොට ඒ දෙවියන්ගේ එක දවසකට අපේ අවුරුදු 50ක් වුණා. ඒ කියන්නේ අපි කවදාවත් දෙවියන්ගේ දවස් දෙකක් නම් ජීවත් වෙන්නෙම වෙන්නෙම නෑ. ඒක අවුරුදු 100ක් වෙන්න පැය දවස් දෙකක් ජීවත් වෙනවා. අපේ අවුරුදු 50ක් එහාට එක දවස වෙනකොට. එතකොට එක දවසකට අපේ අවුරුදු 50ක් නම් ඒ දෙවියන්ගේ අවුරුද්දකට අපේ අවුරුදු කීයක් ඕනේ වෙයිද? දෙවියන්ගේ අවුරුද්දකට දෙවියන්ගේ අවුරුද්දකට අපේ අවුරුදු 18000ක් ඕනේ. කී පාරක් මෙරිලා ඉපදෙයි ජාතිය. නමුත් ඒ දෙවියන්ට ගත වෙලා තියෙන අවුරුද්දයි. මේ මෙහෙම අවුරුදු 500ක් ඒ දිව්‍ය ලෝකෙට අවශ්‍ය තියෙනවා. අපේ හැටියට කිව්වොත් දවස් 365 අපේ අවුරුදු 18000 ඒව 500ක් ඒ දෙවියන්ට අවශ්‍යයි. එතකොට මනුස්ස වර්ෂ වලින් කොච්චර අවශ්‍යයිද? මනුස්ස වර්ෂ වලින් ලක්ෂ 90යි. මේ ගණන් හදන්නේ 360න්. ධර්මයේ මේ ගණන් හදලා තියෙන්නේ 365න් නෙමෙයි. මොකද සමහර අවුරුදු වලට 365යි, සමහර වෙලාවට 364යි. ඒ වගේ වෙනස් වීමක් තියෙන නිසා ඒ දෙකටම පොදුවෙන් ධර්මයේ හදන්නේ 360න්. මේ ගාන අපේ එකතු කරන්න උත්සාහ කළොත් 360න් තමයි ගුණ කරලා එකතු කරන්න ඕනේ. එහෙමනම් අපේ අවුරුද්දෙන් මේ දෙවියන්ට තියෙනවා ලක්ෂ ලක්ෂ 90. එතකොට දෙවෙනි දිව්‍ය ලෝකේ තමයි සක් දෙවිඳු වැඩ ඉන්නේ. ඊළඟ එකේ තාවතින්සේ. තාවතින්සේ එක දවසකට අපේ අවුරුදු 100ක් වුණා. තාවතින්සේ එක අවුරුද්දකට අපේ අවුරුදු 36000ක් ඕනේ. ඒ දෙවියන්ගේ ආයුෂ අවුරුදු 1000යි. පල්ලෙහ දෙවියන්ගේ 500යිනේ. තාවතින්සේ 1000යි. තාවතින්සේ අවුරුදු 1000ක් කියන එක මනුස්ස වර්ෂ බවට පත් කරුවොත් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. මේ විදිහට දෙවියන්ගේ ආයුෂ හදාගන්න ඕනේ හැම වෙලාවම මේ ආයුෂය 3 කෝටි 60 ලක්ෂය හතරෙන් ගුණ කරාම තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ එනවා. ඒ ආයුෂ හතරෙන් ගුණ කරාම හතරවෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය වෙනවා. හතරෙන් හතර ගුණ කරගෙන බලන්න ඕනේ දිව්‍ය ලෝක හයේ අවශ්‍ය කොච්චරද කියලා. එහෙනම් දෙවෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. හතරවෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. පස්වෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය 230 කෝටි 40 ලක්ෂයයි. හයවෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය 921 කෝටි 60 ලක්ෂයයි. මේ තමයි දෙවියන්ගේ අවශ්‍ය. ඒකයි මම සඳහන් කළේ සමහරලාට අපේ දවස් 7 ඇතැම් දිව්‍ය ලෝක වලට විනාඩියක්වත් විනාඩියක්වත් නෙමෙයි. මේගොල්ලන්ට නිමිති පහළ වෙන්නේ ආන් එහෙම කාලේ. නමුත් ඒ කාලයේ ඒගොල්ලන්ට සෑහෙන සෑහෙන කාලයක්. එතකොට මොනවද මේගොල්ලන්ට පහළ වෙන නිමිති? අපි තවත් කාරණාවක් සඳහන් කළොත් මේ තෞතිසාවේ හැටියට බැලුවොත් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ඒ ඇයට මේ වෙනකොට ගත වෙලා තියෙන්නේ කොච්චර කාලයක් වේද? අපට නම් අවුරුදු 2600 ගානක්. නමුත් තෞතිසාවේ හැටියට බැලුවොත් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දවස් 27ක් විතර වාගේ තමයි ගත වෙලා කියන්නේ. ඒ කියන්නේ ඉන්න සියලුම දෙවිවරු භාග්‍යතුන් වහන්සේගෙන්ම බණ අහපු අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියෝ හොඳටම හොඳටම බණ දන්නවා. හොඳටම පාලි දන්නවා. ඒකනේ සඳහන් කරන සද්ධම්මං මුනි රාජස්ස කියලා ආමන්ත්‍රණය කරාම එදිනෙදා යෙදිලා ඉන්න සියලුම වැඩ මේගොල්ලන්ට අප්‍රමාණ සැපමයි තියෙන්නේ. කාම සම්පත්ම භුක්ති විඳ විඳ ඉන්නේ. ඒ සියලුම සැප සහිත වැඩ ඒ ඒ තැන්වලම නවත්තනවා. ඇයි සද්ධම්මං මුනි රාජස්ස ධර්මයේ අහන්න එන්න කාගේ ධර්මයේද මේ අහන්න එන්න කියන්නේ මුනි රජුන්ගේ ධර්මයේ අහන්නයි එන්න කියන්නේ අපේ බණක් අහන්න දෙන්න කියන්නේ නෑ මුනි රජුන්ගේ ධර්මයේ අහන්න එන්න කිව්වොත් විතරයි එන්නේ මේ ලෝකේ වෙන කාගේ බණ අහන්න එන්න කිව්වත් එන්නෙම එන්නෙම නෑ මොකද භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහපු දෙවියන්ට වෙන කාගේ බණ වලින්වත් වැඩක් වැඩක් නෑ නමුත් මුනි රජුන්ගේ ධර්මය අහන්න එන්න කියහම අර සියලුම වැඩ ඒ ඒ තැන්වලම දාලා එනවා. සඳහන් කරනවා එහෙම බණ අහන්න ආවහම භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කළොත් හොඳයි. මට හිතෙන දේවල් දේශනා කරන්න පටන් ගත්තොත් ඊ타ත්ම අකමැත්තෙන් ආපහු හැරිලා යන්න යනවා කියලා සඳහන් කරනවා. ඒ මීට වඩා වටින දේවල් දාලා න්යාය ඒ දාලාවේ මේ ලෝකේ තියෙන වටිනාම දේ අහලා යන්නේ. ඒතකොට ඒකේ අපිට ඕන දේවල් අපි කියවන්න පටන් ගත්තොත් ඊ타ම අකමැත්තෙන් ආපහු හැරෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට තුසිතේ ක්‍රමයට නම් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලගත වෙලා තියෙන දවස් දවස් 7යි. තෞතිසාවේ ක්‍රමයට නම් 27යි, තුසිතේ ක්‍රමයට නම් 7යි. ඊළඟට සඳහන් කරනවා මේ පරිනිම්මිත වසවර්තිය දෙවියන්ට කියන 6 වෙනි දිව්‍ය ලෝකෙට. ඒ මොනොත් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාලා ඒ ඇයට ගත වෙන්නේ දවස් දෙකක් පමණ කාලයක්. පරිනිම්මිත වසවර්තියේ දින දෙකක් පමණ කාලයක් අපට අවුරුදු 2000 2600 ගණක් විතර වෙලා. ඒ කියන්නේ ආදාහන පූජෝත්සවයත් ඒ දෙවියන්ගේ ඇස් ඉදිරිපිට තාමත් තාමත් නැවෙනවා. ඉතින් ඒ තරම් බොහොම බොහොම ශ්‍රේෂ්ඨයි ඒ අතින් කල්පනා කරලා බලහම. ඊළඟට සඳහන් කරනවා මේ දෙවියෝ චුත වෙන ආකාරය. එතන සඳහන් කරනවා සූත්‍රයේ එක්කෝ ආයුෂ කෙරවල වෙලා චුත වෙනවා. තමන් අරගෙන ගියපු සියලුම ආයුෂ ඉවර වෙලා චුත වෙනවා. එහෙම නැත්නම් පුණ්‍ය ක්ෂය වෙලා චුත වෙනවා. ආයුෂ ඉතුරු වෙලා තියෙනවා. නමුත් දිව්‍ය ලෝකේ ඉඳ තියෙන පින ඉවරයි. පින ඉවර වෙච්ච නිසා ආයුෂ තිබුණත් කෝටි ගණක් ආයුෂ තියෙනවා. නමුත් පින් ඉවරයිනේ. ඒ හින්දා ඉන්න බෑ. පුණ්‍යක්ෂය වෙලා චුත වෙනවා. සමහර දෙවියෝ චුත වෙනවා. නරක ක්‍රියාවන් හේතුවෙන් සමහර අය චුත වෙනවා. එතකොට දෙවියෝ වෙලා ඉපදිලත් නරක වැඩ කරනවාද? එතකොට බලන්න සංසාරේ තියෙන භයානකත්වය මේ සසර කියන එක කවදා කොහෙන් තේරුම් ගන්නද කියලා හිතෙනවා මේ උතුම්ම තැනට ගිහිල්ලත් මේගොල්ලෝ නරක වැඩ කරනවා ඒ නිසා සමහර අය ආයුෂ ඉවර වෙලා චිත වෙනවා සමහර කට්ටිය පින් ඉවර වෙලා චුත වෙනවා. සමහර කට්ටිය නරක වැඩ කරන නිසා නරක වැඩ කිරුවොත් පන්නලා දානවා. අර අපි සමහර තැනකට ගියහම අපි කියමු මේ හොඳ රැකියා ස්ථානයකට ගිහිල්ලා අපි එතන වැරදි වැඩ කෙරුවොත්, එතෙන්ට නොදැලපෙන වැඩ කෙරුවොත් අපි රස්සාවෙන් එළියට දානවා වගේ මේ උතුම් තැනට වෙලා වැරදි වැඩ කෙරුවොත් එතනින් එළියට දානවා. ඒකට උදාහරණයක්ම සඳහන් කරනවා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඒක ආත්ම භාවයක අධර්ම දිව්‍ය පුත්‍ර කියන නමින් දිව්‍ය ලෝකෙ ඉපදලා ඉඳලා තියෙනවා. අධර්ම දිව්‍ය පුත්‍ර. ආන් එහෙම ඉපදලා ඉන්න කාලෙත් බෝසතාණන් වහන්සේට පෙරහිව කටයුතු කරපු නිසා දිව්‍ය ලෝකෙන් පන්නලා දැම්මා. දිව්‍ය ලෝකෙන් චිත වෙලා යන්න සිද්ධ වුණා එහෙන් යන්න කිව්වා. අන් ඒ වගේ නරක වැඩ කරන දෙවියොත් ඉන්න බව සඳහන් කරනවා. ඊළඟට පින්නතින් සඳහන් කරනවා තවත් සමහර දෙවිවරු එක කොටසක් ක්‍රීඩා කර කර ඉන්නවා. බොහොම විනෝදෙන් තම තමන්ගේ ක්‍රීඩාවල නිරත වෙලා ඉන්නවා. මේ දෙවිවරු කෑම කන්න අමතක වෙනවා දෙවියන්ට. ඇයි ඒ කෑම කන්න අමතක වෙන්නේ? සැප වැඩි. සැප වැඩි සතුට වැඩි. අපිටත් ලොකු සතුටක් දැනෙන්න ගත්තාම බඩගිනියෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මට අද තියෙන සතුටේ තරමට මට කෑමවත් ඕනේ ඕනේ නැහැ කියලා. ආන් ඒ හින්දා මේගොල්ලෝ ඉන්නේ පුදුම සතුටින් පුදුම සැපෙන්. ආන්ගේ සැප වැඩි නිසා බඩගිනි එන්නේ නැහැ. අමතක වෙනවා කෑම කන්න. හැබැයි දිව්‍ය ලෝකයේ හැටියට එක දවසක් කෑම නොකා ගෙවුනොත් චුත වෙනවා. දවසකට වේලක්වත් කන්නම ඕනේ. ඒ වේල කන්නමතක වුණොත් චුත වෙනවා. අන් එහෙමත් සමහර අය චුත වෙලා යනවා කෑම කන්න අමතක වෙච්ච නිසා. සඳහන් කරනවා කොහොම අයද මේ රති ක්‍රීඩාවේ දවස පුරාම ගෙවන අය ඒයට ආහාර අමතක වෙලා. පුදුමාකාර සුවයක් නෙතින්නේ. දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් දිව්‍යාංගනාවෝ ඉන්නවා. ඒ නිසා ඒ සැප සහිත යහනාවල් වල සැප විඳ විඳ ජීවත් වෙනවා. මෙන්න මේ රති ක්‍රීඩාවෙම යෙදීදී යෙදීදී මුළු දවසම ගෙවලා දාන දෙවියෝ. ඒකට කියන්නේ කිද්දා පදූසික කියලා. මහා සමය සූත්‍රයේ සඳහන් කරන මේ දෙවියෝ ගැන. කිද්දා පදූසිකා ආගු මේ පදූසික දෙවියොත් ආවා. ආන් ඒ දෙවියන්ට මේ සැප නිසා කැම කැම අමතක වෙනවා. තවත් පිරිසක් ඉන්නවා මනෝපදූෂික නම් හඳුන්වන පිරිසක්. ඒ කියන්නේ එකිනෙකා කෙරෙහි ද්වේෂ ඇහෙන් බලාගෙන ඉන්නවා. ඒක මිනිස්සුන්ට විතරද තරහ යන්නේ? දෙවියන්ට තරහ යනවා. තරහෙන් බලාගෙන ඉන්නවා අනික් දෙවියෝ දිහා. සඳහන් කරනවා චුත වෙනකම්ම බලාගෙන ඉන්නවා කියලා. කෑම බීම ඔක්කොම අමතක වෙලා කේන්තියෙන් බලාගෙන ඉන්නවා. එතකොට චුත වීමේ නිමිති පහළ වෙනවා දන්නේම දන්නේම නැහැ. ඊළඟට ආන් ඒ කටියට කියනවා මනෝපදූෂික කියලා. මේ මේ කෑම කන්න අමතක වීම නිසා සඳහන් කරනවා මේ දවස ගෙවුනට පස්සේ නිමිති පහළ වෙනවනේ දැන්. චුත වෙන්න ලං වුණා කැම නැති හින්දා දැන් නිමිති පහළ වුණා. එතකොට නම් තේරෙනවා මං චුත වෙන්නයි සූදානම කියලා. මොන හේතුවෙන්ද මං චුත වෙන්න ලෑස්ති වෙන්නේ? මගේ ආයුෂත් තව එහෙම්මම තියෙනවා. මගේ පිණුත් තව එහෙම්මම තියෙනවා. නමුත් කැම නොකපු හින්දායි චුත වෙන්න ලෑස්ති. සඳහන් කරනවා නිමිති පහළ වුණාට පස්සේ කැම කල වැඩක් නැහැ කියලා. කොයි වගේද? උදාහරණයක් සඳහන් කළොත් මෙහෙම. දවස් 7ක් එතනට අපි කියමු උදේ ඉඳලා රෑ වෙනකම්ම මහ කළුගල් තලාවක් උඩ අපි දාලා තියෙනවා මල් පෙති ටිකක්. කළුගලක් උඩ මහ පූත කව්වේ දාලා තියෙනවා මල් පෙති. හැන්දෑ වෙනකොට මෙව අපි දාපු හැටියට නම් නෙමේ කර වෙලා වේලිලා කළු වෙලා ඇකිලිලා තියෙන්නේ. හැන්දෑවේ ගිහිල්ලා මේ මල් පෙති වලට වතුර කලගෙඩි හතක් නෙමේ 1000ක් වැක්කිරුවත් අර මල් පෙත්ත උදේ දාපු තත්ත්වයටපත් වෙනවද? නැහැ. එහෙනම් නිමිති පහළ වුණාට පස්සේ මොන විදිහේ ආහාර ගත්තත් වැඩක් නැහැ කියලා සඳහන් කරනවා පිට වෙනවා චුත වෙනවාමයි කියලා සඳහන් කරනවා ඊළඟ පිටුතේ සඳහන් කරනවා කිද්දා පදූෂික මනෝ පදූෂික දෙවියන් ඒ දෙවියෝ මෙන්න මේ විදිහට කොහොම වුණත් වේල කෑවේ නැත්නම් චුත වෙන්නම සිද්ධ වෙනවා කියලා. දැන් ඒ ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා දෙවියෝ චුත වෙන්න හේතු වෙන හේතු වෙන කරුණු. වැරදි වැඩ කරලා සමහර අය චුත වෙනවා. පින් ඉවරලා සමහර අය චුත වෙනවා. ආයුෂ ඉවරලා සමහර අය චුත වෙනවා. කැම කණ්ඩාමතක වෙලා තවත් පිරිසක් චුත වෙනවා කියලා සඳහන් කරනවා.